අප මේ ඇත්තට මේ දක්වා ආනාපාන සමාධි භාවනාව සමත භාවනාවක් වශයෙන් සමාධියේ සිත තුළ එකද ඇති වෙන ආකාරයෙන් වඩන ආකාරයේ පිළිබඳ දේශනා කිරීමලා. මේ අනුක දැනුමකට දැනගැනීම සඳහා ඒ වගේම මේ පරණායට ඒ දැනුම අනුත් දෙක අනුත් කියන සඳහා උත්සාහ කිරීම මේ දක්වා කරපු ආනාපාන සමාධි භාවනා පිළිබඳව කරපිටනාවකදී සාරාංශයතරාඥාන පරිදි අපේ කෝරපොත් කරලා ආනාපාන භාවනා වඩනවා ආස්වාදතාවකදී කරන්නේ සිත් පවත්වා ගන්න. ඒකත් එකම කරගන්න අපහසුතාවය ඇති නිසා ආකාර සංකාරසිත බලාගෙන ගණන් කරන දේ වල අපස්කාර කරන්නේ නැත්නම් මොනවද කියන්නේ සමද ආනාපාන ප්‍රතිපදාන කරන්නේ. ගණන් කරනවා කියන්නේ ආනාපාන ආස්වාද කරන නිවන දෙකේ 10 දක්වා පහත අඩු නොවන ඒ සමාධියට නැතිවෙන්නේ ගණන් කරන. ඒ වගේම ආස්වාදයේ බුදුමන දෙකම ගණන් කරනවා කෙසේ සිට 10 දක්වා පහත නොවන්නේ. මේ විදිහට නැත්නම් බුද්ධෝ කියන වචනේ ආස්වාද කරනවා සම්බන්ධ කරනවා. ආකාශකරණ කොට කියලා කියන ආකාශකරණ ප්‍රකෝෂිත මේ විදිහට විනාඩි 15ක් විතර පමණ මේ භාවනාව හරියට කරන්න පුළුවන් වාස්පස්තු ඒ ගැන වෙනත් අරමුණු කරද්දී දුවන්නේ නැතුව සමාධියේ භාවනා අරමුණේ මෙතන පවත්වා ගන්න මේ භාවනා පස්තව වේදනාවෙන් හැකියාව ලැබෙන ආස්පස්තු අර ධනක් කිරීම හෝ උත්සව කියන වචනේ පාවිච්චි කිරීම අත්හැරීම දෙවනාදීයේදී මේ ආස්වාද ප්‍රසාරයේ බලන්න ආස්වාද ගැන ආස්වාදය සහ ආස්වාද කියන ආස්වාදය හිතනවා. මොන සම්මේද සිත පිටියන් ඇතුළු විනාමයේ සාධ්‍ය කම්මේ කර්මයේ මපවතා ගන්න හැකියාව දක්වනවා. මේ ආස්වාද කියන නැතුව ආස්වාද කියන නැතුව ආස්වාද ප්‍රසාර දෙක සිතින් බලන්නේ එක් සමානයි. මෙන්න මේ ආකාරයේදී ආස්වාද ප්‍රසාරක වදින දැනසේ නාස්කාරේ කොහොමද නාස්කාරක කොනාස්කෝරේ කවස්ථානි කොයි වදින. අනේ වදින තැන සිට පිළිතුරක් ආස්වාද ප්‍රසාර දෙක බලන්නේ ආස්වාදයේ මුල මැද අග සහ ආස්වාදයේ මුල මැද අග බලන්න. කියන ආස්වාදයේ වදින තැන ආස්වාදයෙන් ලැබෙනවා. මුළු වේලාවක් යන සිතිවිලි මුලවත් ඉඳපත් අවස්ථාව මැදවත් අවසාන කොටස ආවදෙන ප්‍රශ්නාකාරයක් වෙනවා. ඒ තුනේ මුලැඳාව බලමින් ආස්වාස්පන්තන වදින තැන සිට දීපාවන සිටින විට සමහර විට දීර්ඝාස්වාද හෝ කෙටි ආස්වාද ඒ ආකාරයෙන් සමාන දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් හඳුනා ගන්න පුළුවන්. වගේම සිත් ජීවිත වශයෙන් කෙටි ආකාරවව සංකල්ප ගන්නට පුළුවන්. බොහෝ දෙනෙකුට මේ ආස්වාද ප්‍රසආස සංකීර්ණව නොකේ යන කාර්යයක් උත්තරේ. මෙන්න මේ ආස්වාද ප්‍රසආස නොකේ අවස්ථාවේදී වදින තැනම සිත තියාගෙන යන ආස්වාද ප්‍රසආස වදින තැනම සිත තියාගෙන ඒ දෙසම බලන සිතින් සිටින විට නැවත ආස්වාස්වාස්වාද සමාන්ත දෙන්නේ. නැවතත් අර කලින් කිව්වාසේ ආස්වාස්වාස්වාදයේ මුලැඳාද කලකින් හෝ එහෙම නැත්නම් මේ සුභෝගී ආස්වාස්වාස්වාදන සමාන්ත දෙන්නේ ඒ අනුව සිතමින් හෝ ඒකට බලාගෙන භාවනා කරන්න ඕන. එහෙම කරන්නේ නැවතත් ආස්වාස්වාස්වාද සම්පූර්ණ නැවතත් අර ආස්වාස්වාස්වාද වදින දැනුම පිට පිට කරන්න භාවනා කරන්න ඕන. මේ විදිහට බොහෝ වාරයක් සමහර විට ආසන්නවස්ථාන දෙයේ ඉඳලා සමහර විට ඉතින් දෙකට මේ විදිහට භාවනා කරගෙන යනකොට සමහර අයට පමණක් විවිධාකාර නිමිති පැනෙන්න පටන් ගන්නවා. සමහර විට ආලෝක වශයෙන් නැත්නම් පාට වශයෙන් නැත්නම් ඒ නිමිති කෙනෙකු වශයෙන් නැත්නම් ආලෝක පදම්යක් වශයෙන් මේ ආකාර විවිධාකාර නිමිති සමහර අයට පමණක් වෙනවා. මේ අවස්ථාවේදී මේ ප්‍රකාශ කරන නිමිති වෙනවා. ඒකේ අවස්ථාවේ මොනකොට ආස්වාද ප්‍රසාරයේම අවධානය යොමු කරගෙන භාවනා කරන්න. එන්න මෙහෙම කරගෙන කරගෙන යන විට ආස්වාද ප්‍රසාර සංසිඳිලා නොකේ වාගේ බොහෝ වෙලා සමායේ සිටින ඉස්සරව වාගේ පවතින අවස්ථාවක් වෙනවා. එන්න මේ අවස්ථාවේදී සමාහාරයට වෙනත් නෙමෙයි ප්‍රතිභාව නෙමෙයි කියලා කොටවල දාන්න ඇති මෙත්තම් පහළම. ඒ දවස්වල අප මේ ඇද මේ මානවපාලක සමාජ භාවනා පුස්තකවල කරුණු ඉස්පත් කරලා තියෙනවා. අද අපි ප්‍රකාශ කිරීම අදහස් කරන්නේ ඒ මේ පරිපාලනය කියන ලබන නිමිත්ත පහළ වුණාට පස්සේ කොහොමද කටයුතු කරන්නේ කියන කාරණා. එහෙම නැත්නම් නිමිති පහළ නොවන අය විසින් ආනාපානසති භාවනාව තවදුරටත් ප්‍රගුණ කිරීමේදී පවතිනවා. මේ කල්පනා කරන එක තමයි අපි හැම දිනකම මේ නිමිති කියනවා වේදෙන්න ඕනට. ඒක දෙන්නේ නැත්නම් අපේ භාවනා දියුණු නැති වෙන සංකල්පයක්. අනිත්‍ය කල්පනා කරන්න දෙපා මේ අය. මේ අදාළව අදාළව මේ කාර්යයට පිටිට කටකර ගන්න ලැබෙනවා. ඒක සමාන කෝණ අනුකූපගාමී විදිහට පිට දිනන ක්‍රමයක්. ආනාපාන සමාන භාවනාවට සිදුවන. ඒක නිසා අපි ඉක්මන් වූවාට බලතල වූවාට ඒවලදී ඒ නිසා ඉක්මන් නොවී බලතල නොවී සමස්තව ආනාපාන භාවනාවේ නිමක්වන්නට ඕන. සමස්තව පරිචිතයේ කියන අපට සමාධිය ලැබෙන්නේ බලතල වුණාට බැහැ. එනිසා අපි මේ දේශනා ඉදිරිපත් කරගෙන ඉන්න කාරණාවක් විදිහට ක්‍රියාත්මක කරනවා. බොහෝ දෙනෙකුගේ මාත් දකින්න වලදෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි හිතන්නේ මේ එකක් පහළ ඒ කියන්නේ අර කලින් මුලදී පහළ වූ උත්සාහණයේ දක්වන ඒ කොටස් ඉක්මවාගෙන පසුව පසුවේ වෙන පටිඝාතනයේ පොතල තමයි මේකේ සාමාන්‍ය නිමිත්තේ කවමද වගේ නලට ඉදිරියට ආලෝකයක් වර්ණයක් තම බොහෝ විට නිසා සමහරවිට ඒ ආලෝකයේ තේනවා මේ කවකට නැතුව නිකන් ගෙදපායේ මොවවන. ඒකම තමයි මේ ආලෝකයක් දෙන්නේ. මෙන්න මේ නිමිත්ත පහළුණාට පස්සෙ අපේ නිමිත්ත වස්ති භාවයට පත් කරගන්නවා. මේ මානය කියන කාරණා මේ මහාට මේ භවනාටි බඳ කියන කාරණා වෙනස් තැන්වල උගන්වන ක්‍රමයේ සම්ප්‍රදායික වශයෙන් පොත්පත්වල දක්වා තිබෙන ක්‍රමය. මේ දක්වා කී කොටස් ඔක්කොම නැවතනම් කියනවා. එතකොට මේ මුක්ත පරික්‍රම ක්‍රමය බොහෝ දෙනෙකුට මම කියලා දීලා ඒ පාස්කක ප්‍රතිඵල දර්ශන නිසා ඒකම ලෙස හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් බවට පරිච්ඡේදයක් නැහැ. කොහොමද මේ මුක්ත සම්බන්ධව ඒක පස්සේ හරියට පස් කරගන්නේ? ඒ නිමිත්ත කියන්නේ සිතට දැනෙන දෙයක් වෙනස් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. අපේ සිතට යම් කිසි නිමිත්තක් වෙනවා ඒක සත්‍ය වශයෙන් ඇති දෙයක්. සිතට වැටෙන දෙයක්. සිතේ නිමිත්ත කරගන්නවා. ඒක නිසා සිතට අනුකූල වන ආකාරයට සිතට අවශ්‍ය වන ආකාරයෙන් අපිට ඒක වෙනස් කරන්න ඕනේ. එකක් ඈතින් තේරෙනවා ඒක ටිකක් ඈතින් තේරෙනවා. ඉතින් අපිට ඒක ඈත් කරන්න පුළුවන් අපේ සිතට. සිතට එක පාට කොටාවක් ගන්න හැකියාවක් නැහැ. ලං කර ගන්නත් පුළුවන් සමාජයේ පිටත ලං වෙන දෙයක් තමයි ඉන්නේ බලන්න පුළුවන් සාමාන්‍ය දෙයක් මට වඩා ඒ එක එක ඉගෙන එකක් බලන්න පුළුවන් ප්‍රමෝද සාමක පහළ පහළ ඒක පහළින් බලන්න පුළුවන් විශේෂයෙන්ම පස්කාරකින් කියන්නේ පිටු පැත්තෙන් ඒ නිමිත්ත බලන්න පුළුවන් අපි කියන්නේ ඉතිපස්සේ ඉතින් ඒක නිසා සිද්ධ නිමිත්ත හතරපස්ම එනේ මානසික වෙනවා. හතරපස්ම. එතන මේ විදිහට ඈක් කරමින් ළඟ කරනවා. කරමින් පහත් කරනවා. ඉදිරියට ගන්න හතරපස්ට ගන්න ඒ සිත පුදේ අධිස්ථානය කරගෙන ඒ මොහොත පුද්දීම තුළින් ඒ මොහොත පරමාර්ථයට පරිචිත කරන්න පුළුවන්. අපට අවශ්‍ය නම් ඒක පුදා කරන්න පුළුවන් අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන්. ලොකු කිරීම කරන විට සිතිවිලි ලොකු කරනවා නම් විශාල වශයෙන් ඒකට ලොකු කරන්න බැහැ. පුටා කරන එක සිතිවිලි පුටා කරන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය ඇතරගත්තාට පස්සෙ මේ ශරීරයේ ඇතුළතම නිමිත්ත ගන්න පුළුවන් ශරීරයේ පිට තිබෙන පිටට පිටින් තිබෙන නිමිත්ත. අපිට තේරුම් ගන්න පිටුනේ. ඒක කවරේ ඇතුළට ගන්න පුළුවන්. ඇතුළට ගන්න පරිස්ථාන කරන පස්සේ මේක බොහෝ විට මොළයේ ඉස්කන අපේ හරියටම කායාවන් වතුරට ඉස්සෙන කායාවන්. අපි හිතමු වතුර දේශනා කියලා කියන උදා හද වෙනවා ඒ වතුර දේශනා තමයි ගැටලුව. ඒ වගේ මේ මොළයේ ඉස්කන මේ මොළයේ ඉස්කනට වඩා ඉතා සුදුසු මේක මේ අපේ අදලක සම්මුතියට ගන්නවා. ඒක නිසා අපි මොලේ දේශනත් ඒක අපි හදවතට ගන්නවා. හදවත සම්මුතියට හදවත තුල තේනවා කියන විතරට හදවත තුල තියෙනවා. ඒ අන්නේ අවස්ථාවේදී අපි මේ නිමිත්ත දෙකම සිතින් බලන විට සිතිනා සිතක් කරන්නේ නැහැ. එන්න මෙහෙම කරගෙන සිටින විට ඔය නිමිත්තයි සිතයි කියන දෙක එකක් බවට පත් වෙනවා. ඒකට කියනවා ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියන්නේ සිතේ එකඟකම. නමුත් මේ ධ්‍යානකතාවේ ඒකාග්‍රතාවය කියන්නේ සිතේ එකඟකම නෙවෙයි. ඒ අරමුණයි සිතයි දෙක එකට එකක් බවට පත් වෙනවා. එතකොට මේක තමයි හදලා තියෙන දැන් ඉස්සෙනා ඒක බලන්න ඉතින් ඒක කියලාම තමයි සමහරට ඉන්කුබාරයක් කරන විදිහ අර නිමිත්ත නොකෙනී හිතයි නිමිත්ත පුතිකක් වෙනවා නිමිත්ත නොකෙනී යනත් හිත සම්පූර්ණයෙන් කරක් තියෙනවා වගේ නිමිත්ත සාන්ත වෙනවා හිත ප්‍රියාවෙන් ඒ ඇඟට සාර සමානයක් දැනෙනවා ඇඟට පහළ මේක මේ ආනාපාන සමාධි භාවනාවෙන් ලබන්නට පුළුවන් සමාධි මට්ටමේ පහළම තියෙන අවස්ථාව. මේක මේ මොහාට සමාදේ දිනු කිරීම දැනීම අවශ්‍ය වන්නේ මොකද ඒ තත්ත්වයට පස්සෙන් පමණක් ඒක කියනද හොඳයි. ඒ නිමිති පහළ වෙන අය විසින් පිළිගැනීමේ ආකාරය ඉතින් බොහෝ දෙනෙක් මේක පහළවන්නේ නිසා දැන් මේ කියන්නේ මේක පහළ නොවන අය විසින් ආනාපාන සමාධි භාවනාව සාමාන්‍යයෙන් ප්‍රවණ කර ප්‍රතිවිදී ඉස්තේදකින් කරනයි. දැන් අපි අර කලින් කියවා වගේ ආනාපාන භාවනාවේ මක්න වෙනවා. දැන් ආස්වාස්වාස්වාස නොතේරෙන තේ කිසිම දෙයක් කරන්නේ සිත නිතරම වහපදින ආස්වාස්වාස්වාස සමාන්‍යයෙන් සිත පිටාගෙන කරා යන්නේ මේක මතකුත් නැහැ. ඒ අවස්ථාවේ බොහෝ වෙලාවට මොකක්ද කියන්නේ පහළට විතර. නැත්නම් මොකද වෙන්නේ? මෙන්න මේ මෙතෙක් තාක්ෂණයට පස්සෝ ආයතන. ඒ මොනවාට සමාජයේ සමාජයේ දිනකර ගැනීම සඳහා දැන් මාගේ කියන ක්‍රමය අනුගමනය කිරීම ඉතා පහසුවෙන් ඒ සමාජයට ගන්න පුළුවන් වෙන දෙයක්. ඒ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට මේක මේ පොත්පත්වල හෝ නැත්නම් සම්ප්‍රදාය වශයෙන් පිළිගත් ක්‍රමයක් නෙවෙයි. වෙනත් සංකල්ප ගන්න ක්‍රමයක් නෙවෙයි. අපි මේ සමාජයේ දිනු කිරීම දෙයෙන් බලාපොරොත්තු වෙන අඳුම වශයෙන් පළවෙනි උදාහරණයකට පිටපත් වෙනවා. මොකද යමන් යන්නට නම් සෝවාන් වෙන්නද නම් අඳුම වශයෙන් පළවෙනි ධ්‍යානයවත් පිට සමන්ත තිබෙන්න ඕන. විපස්සනා භාවනා කිරීම තුළින් හෝ අනුභවනා කිරීම තුළින් හෝ පළවෙනි ධ්‍යාන මට්ටමට වඩා තුන කරන්නේ. ඒක දිනුවේ අවස්ථාවක පමණමයි. සෝවාන් ඵලයට සෝවාන් මාර්ගයට. එමෙනිසා අපේ හිත දියුණු කරගන්න නම් සමාධිය සම්මා සමාධිය කරන ගන්න. මේ අනක අපි සම්මා සමාධිය ගැන දේශනා කරලා දැන් අපිට කියන්නේ අපේ වටිනාකම පේනවා කියලා දුන්නා. එතකොට දැන් මේ සම්මා සමාධියේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙනවා. මායමය සීවා මත කැටි අලෙවි ධ්‍යානෙ දේවල ධ්‍යානෙ කොනන ධ්‍යානෙ හතර වෙනවා. ඒකෝටි ධ්‍යාන වල තියෙන ආනන්ද කියන කොට. කියන්නේ ධ්‍යානෙක තියෙන අංග කොටස් තියෙනවා. අලෙවි ධ්‍යානෙ කියනවා ධ්‍යාන පහ. විතක්ක විචාර සීති සුඛ ඒකකයි. එතකොට විතක්ක විචාර සීති සුඛ ඒකකයි. මේ විතක්කේ කියනකොට අපේ සිත සාමාන්‍යයෙන් හැදෙන්නේ විතක්ක කරනවා කියන සිතුවිලි පහල වෙනවා. සාමාන්‍ය සිංහල භාෂාවට විතක්ක කරනවා කියනකොටම සාමාන්‍ය අදහස එන්නේ මේ ආකාර සිතුවිලි සිත තුළින් ගලාගෙන යනවා නැත්නම් හිතනවා. ඒකේ මේ විහාන ප්‍රකාරයේ විතක්ක කියන්නේ විතක්කේ කියන්නේ භාවනා අරමුණට සිත නැවත නැවත නැංවීම. දැන් උදාහරණයක් කිව්වොත් මේ අයිස් පහක් තියෙන තියෙනවා අපි තුමෝනේ කෙනෙක් දෙලේට ගහනවා කියන්නේ. නැත්නම් ඒ දෙලයට අප නැවත නැවත නැවත නැවත ඒ පුද්ගලයා ගෙන්නේ. ඒ දෙලයට නැවත නැවත අප වදිනවා. ඒ නැවත යන්නේ නැවත නැවතත් ඒ දෙලයට අප යන්නා කියන්නේ. භාවනා අරමුණු පාස්පත් කාස්තාවේද හිත නැවත නැවතත් හත් වීම තමයි හිතක් කියන්නේ. එතකොට විදර්ශනය කරන ආකාරය වන්නේ අරමුණට සිත නැවත නැවතපත් කිරීම. මේකයි කියන්නේ. මේ ඥානවත් දුරුණ කරන දෙන ඒ සඳහා මේවා කලින්ම පිටතට කරනවා. එතකොට එළමෙට විචාරය. විචාරයේ කියනකොට අපි සිංහල භාෂාවේ කියන දේ කිසිම විචාරයක් නැති කෙනෙක් පාවිච්චි කරන්නේ. ඒක නෙමෙයි. විචාරය කියන්නේ අරමුණේ සිට පැතිරෙනවා. ඒකෙන් තමයි අරමුණ පහස්යෙන් අපිට හොඳින් ප්‍රකටව තේරුම් ගන්න. අර කලින් කියපු විදක්ෂයේ අධ්‍යයනකොට අපි නිදවද කරනවා. අපේ සිත පිට අරමුණ කරලා භවනාවෙන් පිට අරමුණ කරලා දුවනවා. භවනා ආරම්භයේ සිට නිදන් නැතුව සිත පිටයන්නේ අනිත්‍යවත් නිසා නෙවෙයි අපේ විචක්කයේ තියෙන ඒ චෛතසික ධර්මය මැඩලු ප්‍රබල වෙලා වැඩේ නැති නිසා. විචාරයේදී අරමුණ ප්‍රකට වෙන්නේ විචාරය හොඳට Taman තේරෙනවා. විචාරයෙන් කරන්නේ අරමුණ ප්‍රකට කරගන්න වෙනවා. උදාහරණයක් කියනවා දැන් අපි කියමු වතුරකට අපි තෙල්කින්නවා පුඩින් කරලා දානවා. එතකොට ඒ තෙල්කින්ව වතුර මත වැටෙනවා පිට තැකිලෙනවා. වතුර අන්න ඒ දෙයෙන් අරමුණ නම් මත පිට පැතිරෙනවා කියන්නේ. ඒක තමයි විචාරය. එතකොට මේ ධ්‍යානවල පහක් දක්වලා තියෙනවා. සීතිය සීතිය කියන්නේ සිතට දැනෙන සිත සිහවන ස්වરૂපය. සාමාන්‍ය මනෝකාන්තික භාවනා කරන විට ආසස්සත් සම්බෝධ පංචේන්ද්‍රියන් පසු ඉතාම ජීව මාර්ගස්සත් ඇතුළත පිටලාකාරයේ දැනෙන විට නිරාමිත ප්‍රීතියක් දැනෙනවා ඕනේ. නැත්තම් ඔය ධ්‍යාන මට්ටමට පිස්සුකේ කතාවනේ ධ්‍යාන මට්ටමට පිටපස්සම විශාන්තියක් ලැබෙනවා. නැත්තම් විදර්ශනා භාවනා කරමින් ඇතිවීම නැතිවීම දැකලා පානසත් භාවනා කරන නිසා නිරාමිත ප්‍රේතයක් ඇතිවෙනවා. දැන් විවිධ ආකාරයෙන් ඇතිවෙන ප්‍රේතය අපේ සිතට අවශ්‍යයි ධ්‍යානයක් ලැබීම සිදු කරනවා. මා මුලදී කියවා මට මතකදී ඉතිරි මනස කායෝපත් සම්පත පරසන්ත කායෝප සංවේදී සිතිනෝදිස්සන් සමාධිය. ඒ කියන්නේ දීපෝ මනසක් කියන අතර දීප මනස කායෝපත් සම්පති කය සංසිඳන. මේ කයින් සංසිඳීම අපට අවශ්‍යයි කියන කරගන්නට සිතේ සංසිඳීමක් අවශ්‍යයි කියන කරගන්න. ඒක කියන්නේ පස්සක් දිස්සම් වෙනවා. ඒ සම්බුද්ධම ධර්මවල පස්ස සම්බුද්ධම කියන එක නෑ ආයෙත් ඒක නිසා පංචේ නෑ කියලා. ඒකේ ඇතුළත පංචේ නෑ කියන. ඒ මනසකාරෝ පස්සක් පස්සක්කාරෝ තමයි කියන්නේ. හය සංසිඳනාට පස්සෝ ඒකට අනුකූල වන. අනුකූල වන තේ සිත සංසිඳනවා විතර පස්සක්කාරෝ සම්බුද්ධම පස්සක්කාරෝ සුඛිනෝකිත සමාධියේ ඒකේ මුලවයික සමාධිය පාඩන. දැන් අපි මේ එකක් විචාර ප්‍රීති සුඛ ඒකත් තමයි ධ්‍යානාන්දනවා. මේකේ දැන් අපි මේ ප්‍රීතිය ගැන කතා කරේ ප්‍රීතිය අපට කලින් කීවාගේ විවිධ ආකාරයෙන් අත්දකින්නට පුළුවන්. ඒ ප්‍රීතිය අපේ සිත තුළ දියුණුවන්න ඕනේ. සිත සමාධියකට පාස්වන්නට. ඒ ප්‍රීතිය දියුණුවෙන් ඉඳලා ඒ ප්‍රීතියට වශීභාවයට පත්කර දියුණු කර ගන්න උත්සාහ කරනවා. අන්න ඒ විදිහේ තමයි කය සංසිඳෙන්නේ. කය සෑහෙන්නේ, කය වර්ධනය කරගෙන පාරකරන. කය සුවයක් වෙනවා. ඒ වගේම සිිතේ සංසිඳීම දීම උත්තරනවා. මෙන්න මේ විදිහට සීමාන්ත කාය උපස්සමනි පස්සත් කාය උපසංවිතිය. කාය සංසිඳනාට පස්සේ ප්‍රීතිය යනාකත් සුඛයක් වෙනවා. මේ සුඛය තමයි අපි විචක්ක, විචාර, සීති, සුඛ කියන එක අපට කියන්නේ. ඒ සුඛය කියන්නේ ආයතයට දැනෙන මුළු කයතම දැනෙන කය තුනම ස්වභාවය. ඒකේ පිටට දැනෙන දෙයක්. සුඛය කයට දැනෙන දෙයක්. දැන් මේ දුක්ඛමයන් කියෝ දෙකේ තේරුණාවි. අපි හිතමු වතුරට කෙනෙක් යම් කිසි දෙයක් වතුර උරා ගන්න උරා ගන්න හැටි යම් කිසි දෙයක් අපි බඳුරට දානවා. ඒක වටේටම වතුර උරා ගන්න. මේ වගේ සුඛය අපේ මුළු කය පුරාම පැතිරිලා අපේ හැම මේ රූප කොටස් වලම ඒක තේරුම් ගන්න පටන් මේක මුල් අවස්ථාවේදී සාම කලින් දැනෙනවා. මුල් අවස්ථාවේදී සුඛය තමයි අත්දැකීම විතර කයින් වතුර පිටිනවා වගේ. කය පිටින්ද නමුත් ඒ පහුවෙනකොට පළවන පොරොන්දු වෙනකොට ඒක අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ඒ සුඛය අපි සම්බන්ධ කරන්නට ඕනේ. ඒකට සුඛය. එතකොට සමේකක් තියෙනවා ධ්‍යානමික. දැන් අපි හතරක් තියෙනවා. විස්තර කියන්නේ කොහොමද කියලා හිතාගෙන ඉන්නවා. ඒ තියෙනවා. ඒ පහුවෙනවා. ඒකාන්තතාවය කියන්නේ එකම බව කියලා සාමාන්‍යයෙන් කියන්නේ තේරෙන්නේ. මේ උත්සන්න බවනේ මේ ධර්ම අවස්ථාවවලදී ඒ සම්බන්ධතාවක් කියන අදහස් ගන්න. මුලදී දේශනාවේ මුලදී මේ දේශනාව මුල හරියට කියලා මතක ඇති. ඒ සම්බන්ධතාවය කියන්නේ අරහණගේ සිතයි දෙක එකට එකක් බවට පත් වෙනවා. ඒකට ඒකකතාවය කියන්නේ අර නිමිත්තයි සිතයි දෙකක් වෙනවා වගේ. අපේ ආස්වාද ප්‍රසආසයි සිතයි කියන දෙක එකක් බවට පත් වෙන අවස්ථාවක් වෙනවා. ඒක කියනවා ඒකාක්ෂතාව. මේ ධ්‍යානක විස්තර කිරීම මේ පොත්පත් වල තියෙන සම්ප්‍රදායික ක්‍රමෙට නෙවෙයි මාර්ගය. ඒවා පොත්වල තියෙන වෙනස් කරන උගන්වන ක්‍රම නෙවෙයි. ඒක තමයි කියන්නේ. එතකොට අපි මෙන්න මේ ධ්‍යාන අංග දියුණු කරන්නට උත්සාහ ගන්න අර නිමිති පහළ වූ උද්දයන දෙකේ ඒ කියන්නේ ආනාපානසති භාවනා ප්‍රගුණ කරනවා සිත ආත්මස් ප්‍රසාර සම්පූර්ණ ඒ ආස්වාද ප්‍රසාරම තේරුම්ම වේලා පවතින ඒ ඉහාදී පහළවන්නේ නැහැ අන්න ඒ අය පිටින් හෝ ඉනිවත් නැත්නම් කැමැති නම් නිමිති පහළ වූ පුද්ගලයා විසින් හෝ ඒ දෙකට සිහින කරන්න පුළුවන්. මේ ධ්‍යානාංග අපි පස්සේ කරන්නට පුළුවන්. ප්‍රගුණ කරන්නට පුළුවන්. කොහොමද ඒක ප්‍රගුණ කරන්නේ? අපි ආස්වාස්වාස්වාස භාවනාව කරලා ආනාපානසති භාවනාවේ නිමත් වෙනවා. අර සිත නිතර උත්සාහ වේදනා කම්පිත එකම ආස්වාස්වාස්වාසයෙන් සිටිය නොතේ ගන්න කටේ සිටිය පස්වනාට පසුව අදිස්ථානය කරනවා. මට විචක්කේ පමණක් මෙපමණ වේලාවක් අපි විනාඩි 5ක් විතර පිටිපස්සියක් සමාන්තර හිතක් සමාන්තර නම් මෙපමණ වේලාවක් තේනවා කියලා අදිස්ථාන කරගෙන විතක්කේ පමණක් උදාහරණයක් විනාඩි 15ක් විතක්කේ පමණක් විනාඩි 15ක් තුළ මම කෙනෙක් වාස්තාවි ස්ථාන කරන ආස්වාද දේශ බලන්න ආස්වාද කියලා කියනවා ආස්වාද දේශ බලන්න ආස්වාද කියන මෙන්න මෙන්න සිංකරලට තමාට තේරෙනවා විතක්කේ කියන්නේ කොහොමද කියලා අරමුණට සිට හත්ීමේ විකල්පයෙන් තියෙනවා. ඒක ප්‍රත්‍යදිරියම සමහරවිට නිමිති වශයෙන් තියෙන නිමිති වශයෙන් දැනෙන මට කියවා හරියට ඉන්දියන් දල්ලක් පොළඹට නැමෙනවා. නිරන්තරයෙන්ම පොළඹට ඉන්දියන් දල්ලක් නැමෙනවා වගේ සමාධියේ සිට මේ ආස්වාද පරස අරමුණට නැවත නැවත නැවත නැවත පත් වෙනවා දැක්කා. ඒ විදිහට නිමිතිමත්යෙන් කියන්න පුළුවන් මෙතේ නෝවා සමාජ දැහැනවා වෙනවා මේ විකල්පය කියන්නේ ඒකයි මගේ සුදපුර විකල්පය දැන් ඇතිවලා තියෙනවා කියලා අවබෝධයක් ලැබෙනවා විකල්පයේ අන්නේ තියෙනවා මේක අර්ථකථනමයි දේවල් කළමයි දහපාලුස්සය අපිටපත්තරය අනත්තරය කමන වාරයක් ඒ විස්තරයේ අමනාව අදිස්ථාන කරපුවා වසී භාවයට පත් කර ගන්නට උත්සාහ කරනවා ඒ තත්ත්වයේ පමණක් මෙතෙක් කියලා තියෙනවා. ඊට පස්සේ විචාරයේ පමණක් මෙතෙක් කියලා තියෙනවා කියලා අර විචක්ෂය අධ්‍යාන වශයෙන් කරගත්තාට පස්සේ විචාරයේ පමණක් විනාඩි 15 වල වෙනවා කියලා. ඒ විචාරයේ තුලින් අර සිත ආස්වාද ප්‍රසාර ආරම්භන අපි ඒ ආරම්භයේ සිත ආරම්භන මාත සිත පැතිලෙලා ආරම්භන එක ප්‍රසකරදී. ඉස්ලාමයන්ම සියුම් ආස්වාද ප්‍රසාර කරනවා. මේ අවස්ථාවේ දැන් බොහෝ දෙනෙක් ආස්වාද ප්‍රසාර නොදේ යනවා කියන්නේ ඒ හේතුව විචාරයේ සියුම් නැති. උදාහරණය කියනකොට අරමුණ ඉතාම ප්‍රකට වෙනවා අරමුණේකට පැහැදෙනවා අරමුණේකට පැහැදෙනවා ඉතාම ප්‍රකට වෙනවා කියන්නේ. මේකත් අත්විඳින කාලේ විචාරණයෙම ප්‍රගුණ කරගන්න නැත්නම් වශී භාවයට පත් කරගන්න නැවත නැවත විවිධ ආකාරයන් ඉනාමදාර හෝ පහළවෝ මෙන්න සුළු කාල තුනකට පස්සේ අනිස්සන කරන විනාඩි 20කට 25කට 30කට මේ ආදි වශයෙන් ක්‍රමානුකූලව ටිකින් ටික පාඩ වැඩි කරනවා. මෙන්න මේ ආකාරයට ඒ අමත පහම ජීවත් කරගත යුතුයි. ඒතරම් කියලා විචාරය, හේතියක්, සුඛයක් ඒ හස්තාවක් කියන අංග පහ. ඒ අංග පහ සම්මතත්වයකට ප්‍රගුණ කරාට පසු අපිට පුළුවන් සිත ධ්‍යානයකට පත් කරගන්න උත්සාහ ඒ මෙයට සම්ප්‍රදායික නොවන එකක් යන සංකේතයයි. මේ ධ්‍යානයකට කාරණා වන්නේ අපි භාවනා කරන අරමුණක පහළවන නිමිති හෝ නියුයි. ධ්‍යානයකට අරමුණ වන්නේ ධ්‍යාන අංග. ඒ කියනකට විස්තර විචාර පිළිපෙළේ සංකල්පයේ ධ්‍යාන අංග. ඕවත් සමකප්පේන ජීවිතේල ඒ සිය සම්පේන සම සමපරිතාවයේ පස්වෙනි අවස්ථාවයි. චිත්ත ධ්‍යානයකට පස්සයි. සිංහලට පස්ව ධ්‍යානයට පස්වන ඒක අත්දැකීම පුළුවන් වෙනවා. එතකොට මේ විදිහට අංග පහ පස්සේ භාගයට පත් කරගත්තාන් පස්සේ තමන් අධිෂ්ඨාන කරන්න ඕනේ එකම ආස්වාද වෙන්නක මේ අංග පහම නැත්තේ. එකම පාස්තාස වෙන්නක මේ අංග පහම තියෙනවා. ඒ කියන්නේ කාස්තාසයක් කරනකොට අපිට මේ අංග පහම තේරෙනවා. පළවෙනි විතරේ වෙන ඊළඟට විචාරය වෙන ඊළඟට කීජේ වෙන ඊළඟට සුඛය වෙන ඊළඟට ඒක තමයි. හරියට එකට එකට කෙනෙකුට සම්බන්ධව ධර්මතා පහක් වශයෙන් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙකුට මා උපදෙස් දෙන අයගෙන් කාටවත් දැනුණ මේ අංග පහම එකවර බලන්න. මොකද මේ ප්‍රඥාව දිනු මැදින්ක සමාධිය දිනු නැති නිසා. අංග පහම එකවර බලන්න පුළුවන් නම් ඒක ඉතාම පහත් වෙයි. ඉතින් අපි අදිස්ථාන ගන්න මේ අංග පහම එකම හුස්ම ගන්නට මට දක්නට ලැබේවා කියලා අනිස්ථාන කරනවා. අනාගත භාව බකින් භාවයට පස්සනක් පස්සව. ඉතින් ආකාශයෙන් බලන ආස්වාදය වෙන ආකාශයෙන් මන බලපෑම කියලා හිතනවා. මේ මෙතන ඉඳ අපිට පේනවා විචක්කයක්, විචාරයක්, සිහියක්, සුඛයක්, ඒකාග්‍රතාවක් කියන අංග පහම එකම හුස්ම ගන්නක් තුල ක්‍රියාත්මක වන ආකාරය. මේක ඉතින් තේරෙන්නේ නැත්නම් පහසෙන් මේක තේරුම් නැත්නම් අපි ඉතින් පහක් කාලෙ පෙරේ ඉන්ටර් අල්ලගන්නට බැරි නිසා කලින් එක එකක් අපි ප්‍රගුණ කරලා තියෙන විසස්වාදී ඒවා. ඒක නිසා දැන් එක එක එකතු කරනවා. විසස්කේ විතරක් විනාඩි දෙක තුනක් බලනවා. ඊට පස්සේ අපි සංකා දැන් මට විසස්කේ ඉන්ටර්නෙට් දෙකම තියෙනවා. එහෙම බලපුවහම අංක දෙකක් පහක් තියෙන බලන්න. ඊට පස්සේ ඒකත් ටිකක් ප්‍රගුණ කරලා මට විසස්කේ ඉන්ටර්නෙට් තුනක් තියෙනවා. අංක තුනක් තියෙනවා. මෙන්න මේ විදිහට ඉතිං මේකට කරගෙන ධ්‍යාන අංග පහන එකම හුස්ම රැල්ලක ක්‍රියාත්මක වන ආකාරය අපි අත්දකින්නට එහෙම අත්දකිනවා නම් ඇත්ත වශයෙන්ම ධ්‍යානයකට ධ්‍යානයකට ඇතුල් වීමට දොර ළඟටම අපි ඇවිල්ලා ඒ කියන්නේ යම් කොහොම එක විදිහට එකම උත්තරයක් අපිට බලන්නට පුළුවන් වුණාට පස්සේ අප විසින් කළ යුත්තේ අනිත්‍යයක් නෙවෙයි ඒ ආස්වාද ප්‍රස්වාස කුල මේ ධ්‍යාන අංග පහ ක්‍රියාත්මක වන ආකාරය බලකලා මෙන්න මෙහෙම තිබෙන්නේ තමයි පැහැදිලිවම අර ඒකට කාණේ කියන එක පිටයි අරමුණයි දෙක එකපස් වෙනව පැහැදිලිව වැටෙලා තියෙන්නේ අංග පහම එකම සමතත්වයට දියුණු වෙලා ආස්වාස්පස්ස සංසිඳන නොදී ලැබෙනවා. ඒ අංග පහෙන් විතර කලින් ධ්‍යානයේ සිට පර්ණාකාරයේ සමාධිතාව වෙනවා. මොකද ධර්මඥානනාථයම කියවන මේ කියපු දේ ඒ ආකාරයෙන්ම අත්දැකීම පුළුවන්. එතකොට අපිට කිසිම සැකයක් නැහැ මේක පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ මේක මිත්‍යා සමාධිය සම්මා සමාධිය. බොහෝ දෙනෙක් මම මිත්‍යා සමාධිය ගැන කලින් කිව්වා. බැලුවේ සමාධියට පත් වෙනවා. වැරදි තීරණවලට පරිණාමයක මේ ඥානය මේ උපකාරය අරවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ තේමක පාඩවල අනුකූලව අපට යැපෙන ලැබෙනවා අපට කිසිම හැකියාවක් නැහැ මේ සමාධිය. ඒක නිසා මේ අංගපමණය මුතු වලින් පළවෙනි ධ්‍යානයට පිටපත් ගන්න. මේ පළවෙනි ධ්‍යානයට අරමුණ වන්නේ ඒ අංග පහයි. එම නිසා මේ අංග පහ උපටි කරගෙන අංග පහ සමතේ දිනු කරගෙන මේ විතර බලාගෙන විතර ඒ තුළින් අපට සිත අපේ හදතුලට කිදාගස්සාමින් සිත ඇතුළටම ගොස් සිත නිතර වෙලා සම්පූර්ණයෙන්ම දැන සිටින දෙයක් නැතුව සම්පූර්ණ සමාධියකට පත් වෙනවා. මේ මොහොතත් අපි මේ මේකත් අපේ මේ ආනාපාන සම්බන්ධ භාවනාවේ සමාධියේ තියෙන ප්‍රකාශන බලනවත්. ඒ විහාට පිටින් ප්‍රගුණ කරන එක ගැන කීම එතරම් දැන් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. දැන් ඇති ඒ විපස්සනා කරනවා. එතකොට අපි මේ කතා කරන්නේ පළවෙනි සමාධිය වැඩි වෙන නිසා සම්මා සමාධිය අපි දිනු කරගත යුතු නිසා අරමුණේ පෝෂිත එකතු කර ගැනීමට සමාධිය ඇතර ගැනීම නිවහල් වන ආකාරයෙන් සමතයක් වශයෙන් ආනාපාන සමාධි භාවනා ප්‍රබල කිරීමයි මේ දක්වා මෙයා කළේ අදත් ඒකයි කරන්නේ. ලබන ප්‍රතිචිත්ත විදර්ශනා භාවනාවයි අපි පටන් අපේ සමාජයේ ගුණනක් එකයි ධ්‍යාන වලට පස්සනක් එකයි මතුවුණක් එකයි කාටත් පුළුවන් විදර්ශනා කරන්න ධර්මයේ පොතේ දෙකම ඒවත් සම්පූර්ණ වෙනස් වෙනකොට උගන්නන ක්‍රම ඒ සම්ප්‍රදායික ක්‍රමයි ඒකයි මම කියන්නේ විවිධ ගමන ස්ථාන වල ගියා සමන්ය එක ක්‍රමයක් අනුගමනය කරන්න මම කියන ක්‍රමය අනුගමනය කරන්න කියලා මා කියන්නේ කැමති ක්‍රමයක් කැමති කෙනෙක් අනුගමනය කරන කැමති භාවනාවක් නැහැ. ඒක සම්පූර්ණ නිදහස දෙයක්. අවශ්‍ය උපදේශයක් ඕනෑම තැනක කරන භාවනාවක් පිළිබඳ අපේ මහානා ජීවිත අවශ්‍ය උපදේශයක් කරනවා. අවශ්‍ය නම් අපිට මේක කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි භාවනා කරන්න පටන් ගමු.